අවේදිකා විසුරුවා හරින වෙසක් ධර්මදේශනා මාලාවේ අවසන් ධර්මානුශාසනාව. දේශිකයන් වහන්සේ නුගේගොඩ ගම්ගොඩවිල පඤ්ඤෝධ්‍යාරාමය ගාල්ල උණවටුන පීල්ලගොඩ චෛත්‍යාලංකාර පුරාණ විහාරය යන උභය විහාරාධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යනාංශයේ කතිකාචාර්ය දුරන්දර ආචාර්ය පූජ්‍යපාද මණිහේ සුගතසිරි ස්වාමින්වයන් වහන්සේ ආර්ය පුද්ගලයා යනු කවරෙක්ද මාතෘකාවෙන් ධර්මානුශාසනා පාස්තන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 ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු සු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි කුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි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 අයංසා සබ්බ පාදීනං අරියෝති පෞච්ඡති තී සදහබර වාසනාවන්ත පින්වත්නි දැන් අපි මේ කාලි ගත කරන්නේ පින්වත් වෙසක් සමය ගත වෙමින් යන කාලයේදී අපේ පින්නතුන් ලෞතර බුදු පියාණන් වහන්සේගේ සද්ධර්මයෙන් කොටසක් ශ්‍රවණය කරලා තමන්ගේ හදවතේ ඇතිවෙන ලෝභ දේශ මෝහ මද මාන මක්ක පලාස ඉස්සාමච්චරිය කුක්කුච්ච තීන මිද්ද විචිකිච්ඡා ආදී ක්ලේශ ධර්මයන් යටපත් කරගෙන හදවත පිරිසුදු ප්‍රසන්න පවිත්‍ර එකක් බවට පත් කරගෙන පවිත්‍ර වූ හදවතේ ඇතිවන්නා වූ කුසල රම්මණයන්ගේ දියුණුව තුලින් කුසල චිත්ත ඒකග්ගතා සමාධි කුසල් සිතකට එකඟ වීමෙන් ඇතිවන්නා වූ සමාධියත් ඒ සමාධිය උපයෝගී කරගනිමින් ලෝකේ ඇත්ත ඇතිසැටියෙන් දකින යථා භූත ඥාන දර්ශනයත් ඇති කර ගැනීමටයි දැන් මේ සූදානම් වන්නේ මේ වෙසක් සතියේ මේ පින්නතුන් විවිධ මාතෘකා ඔස්සේ ධර්මදේශනාවන් ශ්‍රවණය කරලා අද අපිට નિયમિતව තිබෙන්නේ ආර්ය පුජ්‍යලයා යනු කවරෙක්දයි හඳුනා ගැනීම. මේ ධම්මපදේ ධම්මට්ඨ වර්ගයේ සඳහන් වන නතේන අරියෝ හෝති යේන පානානි හිංසති අහිංසා සබ්බ පානානං අරියෝති පෞච්ඡති කියලා බුදු පියාණන් වහන්සේ එක්තරා ළමුන් පිරිසක් සතුන් මරණව දැකලා ඉතින් ඒ එක්කෙනෙක්ගෙන් ඇහුවට පස්සේ මොකක්ද ඔයාගේ නම කියලා ඇහුවම මගේ නම ආර්ය කියලා කිව්වලු. අන්න ඒ වෙලාවේදී බුදුහාඳුර දේශනා කළා යම්කිසි කෙනෙක් ප්‍රාණඝාතයේ යෙදෙනවා නම් ඒ ප්‍රාණඝාතයේ යෙදෙන තැනත්තා ආර්ය පුජ්‍යලයක් නෙවෙයි. ආර්ය කියලා නමට ගැලපෙන්නේ ප්‍රාණඝාතයෙන් වැළකිච්ච අයයි. ඉතින් ඒ ප්‍රාණඝාතය වැළකුණු තනත්තා තමයි උතුම් පුජ්‍යලේක් ආර්ය පුජ්‍යලේක් වෙන්නේ කියලා බුදු සමයට අනුව බුදු පියාණන් වහන්සේ උගන්වනවා. දැන් මේ අත් අහලා තියෙනවා නමක ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා අන්වර්ථ නාම සහ ආරූඪ නාම කියලා. අන්වර්ථ නාම කියන්නේ නමට ඒ තනත්තා ගැලපෙනවා ආරූඪ නාම කියන්නේ නමට ගැලපෙන්නේ නැහැ. සිතත් සංග්‍රහය දීලා තියෙන්නේ තෙලිබූ සහ කැසිමු කියලා. කැසින් බොණුවේ කැසිමු කිහිල්ලෙන් බොණහින්ද කැස්බාය කියනවා. ඒක ඒ සතාට ආරු අන්වර්ථ නාමයක්. තෙලිබු කියන්නේ තෙල් බොන්නා කියන එකයි. තෙලිබු කියන්නේ කැරපොත්තන්ට. කරපොත්තු තෙල් බොන්නෑ. ඒක නිසා ඒ සතාට ඒක ආරූඪ නාමයක්. ඉතින් මේ නිසා බුදු පියාණන් වහන්සේ නමෙන් අර්ථවත් වෙන්නේ කොහොමද කියනයි මේ ගාථාවෙන් පෙන්වන්නේ. නමුත් පින්නතුණී මේ ප්‍රාණඝාතය කියන එක මේ අත්ව අහලා තියෙනවා පානෝ භවේ පාන සංඤී වදක චිත්තං උපක්කමං තේර මරණං කියලා සතෙක් මැරීමේදී ප්‍රධාන වශයෙන් හේතු වෙන කරුණු වශයෙන් පණ ඇති සතෙක් වීම සතෙක් බව දැන ගැනීම වදක සිතක් යෙදීම උපක්‍රමයක් යෙදීම එයින් මැරීම කියන කරුණු පහ සම්පූර්ණාම අපි කියනවා සත්ත්ව ඝාතනයේ යෙදුනාය කියලා. ඊට අවතරව සාහත්‍යික ආනාත්තික නිස්සග්ගිය තාවර ඉද්දිමේ විඥාමය කියලා පෙන්වා දීලා තියෙනවා සාහත්‍යික කියන්නේ අතින් ගහලා මරනවා ඒ වගේම ආනාත්තික අනදීලා මරනවා ඒ වගේම නිස්සග්ගිය විසි කරලා ගහලා මරනවා තාවර වලවල් හාරලා ඒ වායේ දාලා මරනවා ඒ වගේම පින්නතුනි ඉද්දිමය කියන්නේ හිත දියුණු කරගත් ඇත්තෝ සාප කරලා මරනවා විඥාමයේ කියන්නේ යంత్ర මන්ත්‍ර ගුරුකම් වලින් මරණුව මේ විදිහට මරන්න පුළුවන් ක්‍රම හයක් පින්නතුනි අටුවාවේ පෙන්වා දීලා තියෙනවා. ওই විදිහට ගත්තම මේ ප්‍රාණඝාතය පින්නතුනි යම්කිසි කෙනෙකුට සම්පූර්ණ කරන්න පුළුවන් නම් එයා ආර්ය පුජ්‍යලයක් නොවනවායි කියන එකයි බුදු පියාණන් වහන්සේ කියන්නේ. නමුත් දැන් අපි පින්නතුනි බුදු සමයට අනුව මීට වඩා ඈතට මේ ආර්ය කියන නම පිළිබඳව සඳහන් කරලා තියෙන්නේ. බුදු සමයට අනුව පින්නතුනි ආර්ය පුජ්‍යලයේ අට දෙනෙක් ගැන සඳහන් වෙනවා. ඒ ඇත්ත තමයි සෝතාපන්න, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගස්ත සහ පලස්ත පුජ්‍යලය. ඒ පුජ්‍යලයේ අට දෙනාට තමයි අපි ආර්ය පුජ්‍යලය කියලා කියන්නේ. ඒ ඇත්ත දක්ෂිනාවට සුසුසුයි. යේ පුද්ගලා අට්ඨ සතං පසත්තා කියලා රතන සූත්‍රයේදීත් මේ අත්ව ඉගෙනගෙන තියෙනවා මේ ආර්ය පුජ්‍යලෝ අට දෙනා තමයි දක්ෂිනාර්ය පුජ්‍යලෝ ඒ අපි දන්නවා ස්වාක්ඛාත ඝාතාවේ සුපටිපන්න ඝාතාවේදී පින්නතුනි ආර්ය පුජ්‍යලයන් පිළිබඳ නැත්නම් සංඝයාගේ ගුණ පිළිබඳව පෙන්වා දීලා තියෙනවා. ඉතින් ඒ සංඝ ගුණයන්ගෙන් ශෝභිත පුණ්‍යක්ෂේත්‍ර වෙච්ච පිරිසක් වශයෙන් තමයි පින්නතුනි වික්ෂුන් වහන්සේලා පිළිබඳව බුදු සමයේ සඳහන් වෙන්නේ. ඒ නිසා අන්නේ ආර්ය පුජ්‍යලයන් යනු කවරෙක්ද? ඒ ඇත්තන්ගේ තියෙන සුවිශේෂත්වය පින්නතුනි අපි මෙහිදී සොයා බලන්නට ඕන. විශේෂයෙන්ම මේ සංඝ ගුණ සිහිපත් කිරීම මේ මේ කාලයේදී පින්නතුනි හරීම අවශ්‍ය දෙයක්. හුඟක් දෙනාට ටික කාලයක් යනකොට මේ සංඝයාගේ ಗುಣ අමතක වෙනවා. සංඝයාය කියන්නේ කවුද කියලා අමතක වෙනවා. මේ රටේ පින්නතුනි විතරක් නෙවෙයි ලෝකේ හැමතැනම බෞද්ධ ඉතිහාසයේ පුරා සංඝයාගෙන් පින්නතුනි සිදුවෙච්ච සේවය මෙච්චරයි මෙපමණයි කියන්න බෑ. ඉතින් ඒ නිසා බුදුන්ගේ ඖරෂ පුත්‍ර භාවයේ ලබාගත් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහා රහතන් වහන්සේගේ පටන් එදා ඉඳලා අද දක්වාමත් අද ඉඳලා මේ ශාසනයේ අන්තර්දානය දක්වාම ඒ කියන්නේ පින්නතුණිය ඔය කාසාව කණ්ඩක කියන පුජ්‍යලයා ඒ කියන්නේ බෙල්ලේ කහ නූලක් දාගෙන ඉන්න අතේ කහ නූලක් දාගෙන ඉන්න පුජ්‍යලේ අනාගතයේදී බිහි වෙනවා කියලා අංගුත්තර අට කතාවේ තියෙනවා අන්න ඒ පුජ්‍යලයා දක්වාම මේ ශාසනයේ වැඩ හිටිය වැඩ ඉන්න අනාගතයට ඇති වෙන මේ පිරිස පින්නතනි සංඝනාමයෙන් ගැනනවා. ඒ සංඝනාමයෙන් ගැනෙන පුජ්‍යලයින්ගේ ಗುಣ පිළිබඳව පෙන්වා දීලා තියෙන්නේ උජුපටිපන්නයි, ඥායපටිපන්නයි, සාමීජිපටිපන්නයි. ඒ විදිහට පින්නතනි සංඝයාගේ සංඝ ගුණ පෙන්වා දීලා තියෙනවා. මෙබඳු ගුණයන්ගෙන් යුක්ත උත්තම පුජ්‍යලයක් තමයි අපි ආර්ය පුජ්‍යලයක් වශයෙන් සඳහන් කරන්නේ. එතකොට අන්න ඒ පුජ්‍යලය අට දෙනා පිළිබඳව කෙටියෙන් මේ ඇත්තන්ට මේ වෙලාවේදී කියලා දෙන්නට කැමතියි. පළවෙනි පුජ්‍යලයා තමයි පින්නතුනි සෝත සෝතාපට්ටි පුජ්‍යලයාය කියලා කියන්නේ. මේ සෝතාපන්න පුජ්‍යලයා පිළිබඳව සඳහන් වෙලා තියෙන්නේ කොහොමද? පින්නතුනි මූලිකම සංයෝජන තුනක් සම්පූර්ණ නැති කරපු දැනත්තාට තමයි සෝතාපන්න පුජ්‍යලයායි කියලා කියන්නේ. මොනවද සංයෝජන? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. දැන් සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද පින්නතුනි? මමය මාගේ කියන හැඟීම. ඒ මමය මාගේ කියන හැඟීමෙන් වියුක්ත වෙච්ච පුජ්‍යල නැත්තම් ඒ මමය මාගේ කියන හැඟීම නැති කරපු එක්කෙනා තමයි සෝතාපන්න පුජ්‍යලයායි කියලා කියන්නේ. ඒව ඒ මමය මාගේ කියන හැඟීම නැත්තම් සක්කාය දිට්ඨිය විසාක කියන උපාසකයාට ධම්ම දින්නා රහත් භික්ෂුණිය විස්තර කරලා දීලා තියෙනවා විසාක කියන උපාසකයා ධම්ම දින්නා රහත් භික්ෂුණිය හමු වෙන්න ඇවිල්ලා අහනවා සක්කායෝති සක්කායෝති අයියේ උච්චති කිත්තාවතානුකෝ අයියේ සක්කායෝ උත්තා භගවතාදි පංචසුකෝ ආවුසෝ විසාග සක්කායෝ උත්තා භගවතාදි සය්‍යතීදා රූපූපාදානක්ඛන්தோ වේදනූපාදානක්ඛන්தோ සංඤෝපාදානක්ඛන්தோ සංකාරූපාදානක්ඛන්தோ විඤ්ඤාණූපාදානක්ඛන්தோ ඉමේ උච්ඡන් තාවුසෝ විසාග සක්කායෝ උත්තා භගවතාදි සක්කාය සමුදයෝ සක්කාය සමුදයෝති උච්චති කිත්තාවතානුකෝ අයියේ සක්කාය සමුදයෝ උත්තා භගවතාති මේ විදියට විශාල විස්තරයක් පින්නතුනි සක්කාය කියන්නේ කොහොම මොකක්ද සක්කාය ඇති වෙන්නේ කොහොමද සක්කාය නැති කරගන්නේ කොහොමද සක්කාය නැති කර ගැනීම සඳහා වූ මාවත මොකක්ද කියලා චතුරාර්ය සත්‍ය පදනම් කරගෙන පින්නතුනි තාම හොඳ විවරණයක් ධම්මදින්නා රහත් භික්ෂුණිය විසින් එහිදී පාත්තර තියෙනවා. ඒ අනුව පින්නතුනි පේන්නේ සක්කාය කියන්නේ මොකක්ද රූපූපාදානස්කන්ධය වේදනූපාදානස්කන්ධය සංඤූපාදානස්කන්ධය සංකාරූපාදානස්කන්ධය විඥානූපාදානස්කන්ධය නැත්නම් රූපය මමය මාගේ මගේ ආත්මය කියලා ගැනීම වේදනාව සංඥාව සංකාර විඥාන කියන මේ මේ ස්කන්ධ පංචකය මමය මාගේ මගේ ආත්මය කියලායි ගැනීම පින්නතුනි ඒතං මම ඒසෝ හමස්සි ඒසෝ මේ අත්තා කියලා කල්පනා කිරීමයි මෙහිදී පෙන්වා දීලා තියෙන්නේ ඒ කියන්නේ පින්නතුනි වීසති වස්තුක සක්කාය විත්‍යතෙක් එක් රූපය රූපය වේදනාව සංඥාව සංකාර විඥාන කියන මේ පංචස්කන්ධයේ පින්නතුනි ආත්මීය වශයෙන් කලකන එකයි මෙහිදී පෙන්වා දීලා තියෙන්නේ ඒ විස්තරේ විස්තර කරනවා නම් ඒ සක්කාය දිට්ඨිය වීසති වස්තුක වෙන හැටි පොතේ කියලා තියෙනවා පින්නතුනි. එහි පෙන්වා දීලා තියෙන රූපේ ආත්මයේ වශයෙන් ගැනීම ආත්මේ රූපේ වශයෙන් ගැනීම රූපේහි ආත්මේ ගැනීම ආත්මේහි රූපේ ගැනීම වේදනාව ආත්මේ වශයෙන් ගැනීම ආත්මේ වේදනාව වශයෙන් ගැනීම වේදනා විහි ආත්මේ ගැනීම ආත්මයෙහි වේදනාව සංඥාව ආත්මයේ වශයෙන් ගැනීම ආත්මයේ සංඥාව වශයෙන් ගැනීම සංඥා විහි ආත්මයේ ගැනීම ආත්මයෙහි සංඥාව ගැනීම සංකාර ආත්මයේ වශයෙන් ගැනීම ආත්මයේ සංකාර වශයෙන් ගැනීම සංකාරයෙහි ආත්මයේ ගැනීම ආත්මයෙහි සංකාර ගැනීම විඥානයේ ආත්මයේ වශයෙන් ගැනීම ආත්මයේ විඥාන වශයෙන් ගැනීම විඥානයේ ආත්මයේ ගැනීම ආත්මයේ විඥානයේ ගැනීම කියන මේ ක්‍රම 20කට පින්නතනි මේ ආත්ම සංඥාව ඇති කරගන්න හැටි පෙන්වා දීලා තියෙනවා. මෙන්න මේ නිසා පුජ්‍යලයා සක්කාය දිට්ඨිය ඇති කරගෙන මමය මාගේ කියන ආත්මීය දෘෂ්ටියෙන් යුක්ත වෙන බව සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි උත්සාහ ගන්නට ඕන පින්නතුනි මේ මමය මාගේ මගේ ආත්මය කියලා ගන්න දෙයක් මේ ලෝකේ විද්‍යමාන නොවන බව තේරුම් අරගන්න. නැත්තම් ආත්මීය වශයෙන් දැන් ආත්මය කිව්වම දැන් මේ ඇත්ත සමහර අය මේක නිතර අහන ප්‍රශ්නයක් වෙන්නොතනේ මොකක්ද හඳුරන්නේ ආත්මය කියන්නේ කියලා. ඉතින් මේකට පින්නොතේ විවිධ උත්තර බුදු සමයට අනුව දෙන්න පුළුවන්. බොහෝ දෙනා විවිධ උත්තර දෙනවා. සාමාන්‍ය මූලික සූත්‍රවල පෙන්ලා තියෙන පින්නතුනි නිට්ටයයි දුවයි අවිපරිණාමී සස්සතයි කියන. නිත්‍යයි කියන්නේ මේක වැයත්තන්ට තේරෙනවා නිත්‍ය කියන එක දුව කියන්නේ ස්ථිරයි වෙනස් වෙන්නේ අවිපරිණාමී සස්සතයි සදාකාලිකයි යමක් නිත්‍ය නම් ස්ථිර නම් වෙනස් වෙන්නේ නැත්නම් සදාකාලික නම් අපි ඒවට කියනවා ආත්මය කියලා එවදු ලක්ෂණ වලින් යුක්ත නොවන යමක් නම් ඒවා අනත්තයි පින්නතුනි. ඉතින් ඒ නිසා දැන් යම්කිසි කෙනෙක් රූපය මමය මාගේ මගේ ආත්මය කියලා ගන්නේ මේ නිට්යයි දුවයි අවිපරිණාමී සස්සතයි කියන ලක්ෂණ පිළිගැනීම නිසා වෙනි. ඉතින් ඒ නිසා මේක දැනගන්න පුළුවන් පින්නතුනි අපිට මේ ආත්ම භාවයේ තියෙන සාවද්‍ය බව තේරුම් ගන්න අපි අනිත්‍ය කියන එක තේරුම් ගන්න ඕන. අනිත්‍ය කියන්නේ මොකද්ද? උදේවය දැන ගැනීමයි. උදේය වය කියන්නේ පින්නොත්තුනි උදේ කියන්නේ ඇති වෙනව වය කියන්නේ නැති වෙනව ඇතිවීම සහ නැතිවීම දැන ගැනීම උදයබ්බය කියන එක තමයි පින්නොත්තුනි අනිත්‍ය කියලා කියන්නේ. මෙන්න මේ අනිත්‍ය බව තේරුම් ගත් එක්කෙනා දන්නෝ කිසිම දෙයක් ලෝකේ ස්ථිර නැහැ. ඒ වගේම පින්නතුනේ නිත්‍ය නෑ වෙනස් නොවි පවතින්නේ සදාකාලික නෑ කියන අවබෝධය ඇති වෙනවා. ඒතකොට තමයි මෙන්න මේ සක්කාදිට්ඨියෙන් අපිට අයින් වෙන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම විචිකිච්ඡා කියන්නේ පින්නොතනේ බුද්දේ කංකති ධම්මේ කංකති සංඝේ කංකති පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති ඒ කාය කංකති පටිච්චසමුප්පාදයේ කංකති කියලා මෙන්න මේ පින්නතුනි ස්ථාන අට පිළිබඳව බුද්ධ ආදී අටකන් පිළිබඳ සැකය මෙහිදී පෙන්වා දීලා තියෙනවා පින්නතුනි විචිකිච්ඡාව කියලා යම් කෙනෙක් මේ විචිකිච්ඡාවෙන් යුක්ත නම් සැකයෙන් යුක්ත නම් එයාටත් පින්නතුනි මේ සෝවාන් තත්ත්වයටපත් වෙන්නට බෑ. ඒ නිසා බුදුහාමුදුරන්ගේ බුදු ගුණ දැනගෙන පහදින්නට ඕන ධර්මයේ දහම් ගුණ දැනගෙන පහදින්නට ඕන සංඝයාගේ සංඝ ගුණ පහද දැනගෙන පහදින්නට ඕන. අන්න එතකොට තමයි නියම ශ්‍රද්ධාව ඇති වෙන්නේ. ඒ නියම ශ්‍රද්ධාව ඇති වෙච්ච පුජ්‍යලයා තුල පින්නතුනි බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ පිළිබඳ ඇති කරගන්නා වූ අවබෝධය නිසා ඒතනත්තාට ශ්‍රද්ධාව නැත්තම් එළඹීම ඇති වෙනවා සද්දා ජාතෝ උපසංකමති කියලා උගන්වන්න ওই කාරණය. ඉතින් ඒ නිසා මේ අපි බුදුහාමුදුරුවෝ ගැන මේ වෙසක් සතියේ අපි බුදුහාඳුර ගැන නිතර හිතන්න ඕන බුදුහාඳුරන්ගේ බුදුගුණ සිහි කරන්න ඕන බුදුහාඳුරන්ගේ පින්නතුනි ස්වභාවය උන්වහන්සේ ගැන හැඟීම අපේ දියුණු කරගන්නට ඕන අභිඤ්ඤේයං අභිඤ්ඤාතං භාවය තබ්බංච භාවිතං පහා තබ්බං පහීනං වේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ කියලා ද්‍රෝණ සූත්‍රයේදී පෙන්වා දීලා තියෙන්නේ එකතරා බ්‍රහ්මණෙක් බුදුහාඳුරන්ගේ පසුපසින් ඇවිල්ලා අහුවලුනේ ස්වාමීනි ඔබ වහන්සේ දෙවියෙක්ද ඔබ වහන්සේ බ්‍රහ්මයෙක්ද ඔබ වහන්සේ යක්ෂයෙක්ද ඔබ වහන්සේ සුවිශේෂ කෙනෙක් වගේ පේන්නේ වහන්සේගේ ගමන දැක්කම හැසිරීම දැක්කම වහන්සේ මහා සුවිශේෂ කෙනෙක් ඔබ වහන්සේ කවුද කියලා අහුවට පස්සේ තමයි බුදු පියාණන් වහන්සේ ඉගැන්වුවේ පින්නතුනි අභිඤ්ඤයං අභිඤ්ඤාතං දැනගත යුතු සියල්ල දැනගත් නිසාද වැඩි යුතු සියල්ල වැඩූ නිසාද ප්‍රහාණය කළ යුතු සියල්ල ප්‍රහාණය කළ යුතු නිසාද මට බ්‍රාහ්මණය බුද්ධ කියන වචනය නැත්නම් බුදුවරයාය කියලා අමතනවා නැත්තම් මම බුදුවරයෙක් වෙමි කියන එකයි බුදු පියාණන් වහන්සේෙහිදී පෙන්වුවේ උන්වහන්සේ පින්නතුනි ලෝකයේ තියෙන සියල්ල යථාර්ථය නැත්තම් චතුරාර්ය සත්‍ය අවබෝධයත් තුලින්ම සියල්ලම දැනගත්තා අතඹුලසේ දැනගති එයින් සම්මා සම්බුදුන වෙති කියලා අපි පින්නතුනේ බුදුගුණ ලංකාරයේදී ඉගෙනගෙන තියෙන ওই කාරණයයි ඉතින් ඒ වගේම උන්වහන්සේ වැඩි යුතු සියල්ල දාන පාරමී, දාන උපපාරමී, දාන પરමත්ත පාරමී වශයෙන් දානයද, වගේම සීල සීලය නෛෂ්කර්මයේ දානං සීලංච නෙක්ඛම්මං පඤ්ඤා විරියේන පංචමං කන්ති සච්ච මදිත්තානං මෙත්තුපෙක්කාති මේ දස කියන මෙන්න මේ සියලුම පින්නතුනි <clears throat> පාරමිතාවන් උන්වහන්සේ නොමිනිය හැකි නොගිනිය හැකි ක්‍රමයට වර්ධනය කළ උන්වහන්සේගේ පාරමිතා පූර්ණය කෙනෙකුට පින්නතුනි විශ්මයාවහයි නැත්තම් උන්වහන්සේ වෙන කෙනෙකුට කියලා හිතලා නිව කරන්න බැරි තරම් සෝ සාගරේ ජල දිකං රුධිරං අදාසි භූමින් පරාජය සමං සමදාසි දානං මේ රූපමාන මදිකංව සමෝලි සීසං කේ තාරකාදි කතරං නයනං අදාසී කියලා පෙන්නුවේ දාන පාරමිතාව ඒ මහා සයුරේ වතුර වලට වැඩිය උන්වහන්සේ ලේ දන් දුන්නා මහා පොළවේ පස් වලට වැඩිය පින්නතුනි බුදුහාඳුරම බෝසත්වරයෙක් වශයෙන් මස් දන් දීලා තියෙනවා වගේ මහා මේරු පර්වතයට වඩා උසට උටුණු සහිත හිස් දන් දීලා තියෙනවා රාත්‍රී ආකාශයේ පේන තරු වලට වැඩිය ඇස් දන් දීලා තියෙනවා මේ විදිහට දාන පාරමිතාව පන් සම්පූර්ණ කරපු කෙනෙක් ලෝකේ මම නම් හිතන්නේ ඉන්නවාය කියලා. ඉතින් අන්න ඒබඳු අතිශේෂ්ඨ වූ කෙනෙක් බුදුවරයාය කියන්නේ මේ බව ඇත්තමයි කියලා මේ ඇත්තන්ට හිතාගන්න පුළුවන්. ලස්සනම අපිට හම්බෙන උදාහරණය තමයි පින්නතුනි ওই බුද්ධ පූජාව කියන්නේ බලන්න මේ බුද්ධ පූජාව ලංකාව විතරක් නෙවෙයි ලෝකයේ සියලුම බෞද්ධ පන්සල් වලත් බොහෝ බෞද්ධ නිවෙස්වලත් පින්නතුණු උදේට දවල්ට බුදුහාඳුරු වෙනුවෙන් බුද්ධ පූජාව වශයෙන් තියෙන ආහාර එකතු කරොත් එක දවසකට කොපමණක්ද? ඊබඳු දවස් 365ක් අවුරුද්දකට අවුරුදු 2500ක් ගත්තොත් මොනතරම් ප්‍රමාණයක පින්නතුනි බුද්ධ පූජාවම පූජා කරලා තියෙනවද? ගිලන්පස පූජා ආදිය කොච්චරයිද? ඉතින් ඒ නිසා මෙන්න බුදුහාඳුරු වෙනුවෙන් කරන පූජාවේ ආනිසංසයත් මෙච්චරයි මෙපමණයි කියන්න බැරි බවයි බුදු සමය ඉගන්වන්නේ. ඉතින් ඒ නිසා උන්වහන්සේ දාන පාරමිතාව පුදුම විදියට දාන පාරමී, දාන උපපාරමී, දාන පරමත්ත පාරමී වශයෙන් සම්පූර්ණ කළේ. ඉතින් ඒ නිසා උන්වහන්සේගේ සුවිශේෂත්වය දැනගත්තම තමයි අපිට උන්වහන්සේ ගැන සැකයක් නැති වෙන්නේ. ඒ සැකේ නැති වුණාම තමයි පින්නතුනි සෝතාපන්න තත්ත්වයට අපිට යොමු වෙන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් බුදුහාඳුර ගැන විතරක් නෙවෙයි ධර්මය ගැනත් ඒ විදිහට හිතන්න ඕන ස්වාක්ඛාත ධර්මයක් අපි පින්නතුනි අනුගමනය කරන්නේ ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සබ්බෙන්ජනං කේවල පරිපුන්නම් භ්‍රමචරියම් ප්‍රකාශේදී කියලා උගන්වපු ආකාරයට මුලමැද අග යහපත් වෙච්ච හැම පැත්තෙම පරිපූර්ණ වෙච්ච සුවිශේෂ බණක් බුදුහාඳුරෝ දේශනා කළේ අන්නේ ධර්මයයි අපි පින්නතුනි මේ අනුගමනය කරන්න කියලා හොඳට හිතර ගන්න ඕන. උන්වහන්සේගේ ධර්මීය පින්නතුනි කොච්චරද මෙච්චරයි මෙවමනයි කියලා හිතා ගන්නවත් බැරි එකක් උන්වහන්සේ සාත්තං සබ්බෙන්ජනං කියලා ඉගැන්වුවා. අර්ථ සහිතයි කියන්නේ පින්නතුනි සංකාසනා ප්‍රකාශනා විවරණා විභජනා උත්තානී කම්ම පඤ්ඤත්ති එතකොට බුදුහාමුදුරන්ගේ ධර්මයේ පින්නතුනි සංකාසනා සංකාසනා කියන්නේ සංකිට්ඨේන කාසනා සංකාසනා කෙටියෙන් කීම ඒ වගේම ප්‍රකාශනා පඨමං කාසනා ප්‍රථමයෙන් කීම සංකාසනා ප්‍රකාශනා විවරණා විත්තාරණාති විවරණා විභාග කරනම් විභජනා විභජනා කියන්නේ කොටස් කිරීම ඒ වගේම පාකට කරනම් උත්සානි කම්මම් ප්‍රකට කිරීම ඔසවා දැක්වීම ප්‍රාකට කරණය පඤ්ඤාත්ති මෙහෙම කළොත් මෙහෙම වෙනවයි කියලා පැනවීම මේ කරුණු හයෙන් යුක්තයි සාත්තං කියලා සබ්බ්‍යංජනං කියන්නේත් එහෙමයි අක්කර පද ව්‍යංජන ආකාර නිරුක්ති නිर्देश කියලා ඒවා පෙන්වා දීලා තියෙනවා. ඒ විදිහට බලනකොට පින්නොත්නි ධර්මයක් අති සුවිශේෂ එකක් බලන්න බුදුහාඳුරන්ගේ බුදුබණේ කොයිබවත් තැනක ගැටෙන දණක් තියනවද කියලා උන්වහන්සේගේ ධර්මය මොන තරම් හොඳට ගලාගෙන යන විදියට දේශනා කළාද මොන විනය ජනයාට දේශනා කරත් භික්ෂුවටද භික්ෂුණියටද උපාසකයටද උපාසිකාවටද පුංචි දරුවටද මහල්ලාටද වැඩිහිටියාටද කාටද දේශනා කළේ කියලා නෑ හැම දේශනාවකම ඒ ඒ පුජ්‍යලයාට ගැළපෙන කරුණු ඒ ඒ තන් අවස්ථාවට ගැළපෙන කරුණු අන්තර්ගත කරන්න බුදුහාඳුරන් උන්වහන්සේගේ දේශනාව තුල මැලිුනේ නැහැ. ඉතින් ඒ නිසා අපි අනුගමනය කරන අපි ඉගෙන ගන්න මේ බුදු දහම පින්නතුනි තාම සුවිශේෂ එකක්. ඒ සුවිශේෂ දාමේ කිසිම තැනක ගැටීමක් ගැටලුවක් නැහැ. ඒ නිසා අපේ පින්නතුන් ශ්‍රද්ධාව ඇති කරගෙන මේ බුදුදහම හොඳට ඉගෙන ගන්නට ඕන. ඒකෙහි තාම අවශ්‍යක බෞද්ධයන් වශයෙන් අපි හැමත නැත්තම් මොකද වෙන්නේ? යාව දේව අනත්තාය ඤත්තං බාලස්ස ජායති කියලා බුදුහාමර කියන්නේ යන්තම් දැන ගැනීම අනර්ථය පිණිස හේතු වෙනවා. ඒ නිසා බුදුදහම යන්තම් දැන ගැනීමට වඩා පින්නොත්නි අපි හොඳට මේ බුදුබණ මුලමැද අග යහපත්ව දේශනා කරපු ධර්මය හොඳට ඉගෙන ගන්නට ඕන, ඒට කැමැත්ත ඇති කර ගන්න ඕන, එහි යෙදෙන්න ඕන, එය නියුක්ත වෙන්න ඕන. අන්න එතකොටයි අපිට ධර්මයේ පිළිබඳ සැකය නැති වෙන්න පින්නතුනි. ඉතින් ඒ සැකය නැති වුණාම තමයි ධර්මයේ පිළිබඳ විශ්වාසය ඇති වෙනකොටයි අර විචිකිච්ඡාව පහව යන්නේ. සංඝයා පිළිබඳවත් එහෙමයි අද දැන් මූලික වශයෙන් අපි කතා කරන්නේ සංඝ ගුණයන් ගැන. සංඝයාගේ පින්නතුනි සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ මේ විදිහට පින්නතුනි සංඝයාගේ සුපටිපන්න බව සුපටිපන්න භාවය කියන එක ඍජු ප්‍රතිපත්තීන්ගෙන් යුක්ත බව උන්වහන්සේලාගේ වංක භාවයක් නෑ කියන්නේ එකක් කරන්න එකක් නෙවෙයි උන්වහන්සේ නිර්වාණගාමී මාවතට ප්‍රවේශ වෙච්ච පිරිසක් වශයෙන් පින්නතුනි සංඝයා ආරෂ්ඨාංග මාර්ගයේ නියුක්ත පිරිසක් දැන් අපේ පින්නතුන් බුදුන් වදිනකොට දහම් වදිනකොට සංඝුන් වදිනකොට මේ තුනුරුවන්ගේ ගුණ සිහිපත් කර කර මේ අත්ෝ මූලික වශයෙන් මොකද කරන්නේ මේ ආරෂ්ඨාංග මාර්ගයයි අනුගමනය කරන්නේ දැන් බලන්න බුද්ධං සරණං ගතෝ කියන එකේ තේරුව මොකද්ද? මම ආර්ය ශ්‍රාංග මාර්ගයේ පිළිගනිමි. ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ මම ආර්ය ශ්‍රාංග මාර්ගයේ පිළිපදිමි. සංඝං සරණං ගච්ඡාමි කියන්නේ මම ආර්ය ශ්‍රාංග මාර්ගයේ පිළිපැද්දා වූ පිරිස පිළිගනිමි. අන්න ඒ ඒ නිසා උන්වහන්සේලා පින්නතුනි ආරෂ්ඨාංග මාර්ගයේ ගමන් කරන ඍජු ප්‍රතිපත්තියෙන් යුක්ත පිරිසක් කියලා අපි මේ සංඝයාගේ සංඝ ගුණ සීකරමින් පහදින්නට අවශ්‍යයි. ඒ වගේම දුපටිපන් හෝ භගවතෝ ශාวก සංඝෝ ඒ වගේම පින්නතුනි ඥායපටිපන්නයි උන්වහන්සේලා මනා නුවණින් යුක්තයි ඒ වගේම සාමීචිපටිපන්නයි සාමීචිපටිපන්න කියන්නේ පින්නතුනි උන්වහන්සේලා නිවැරදි ආකාරයෙන් මිත්‍රශීලී කතාවෙන් හරි වැඩ පිළිවෙලකින් යුක්තව මේ කියන නිවැරදි ක්‍රමයකටයි නිවැරදි මාර්ගයකට බැසගත් පිරිසක් තමයි පින්නතුනි සාමීච පටිපන්නයි කියන්නේ උන්වහන්සේලා බැසගෙන තියෙන පිළිවෙත මොකද්ද ආර්ය ශ්‍රාංග මාර්ගයයි ඒ මාර්ගයේ කිසි තැනක වංක භාවයක් නැහැ උජුපෝ නාමසෝ මග්ගෝ අබයා නාම සාදිසා රතෝ අකූජනෝ නාම ධම්ම චක්කේහි සංගතෝ හිරිතස්ස අපාලම්බා සතස්ස පරිවාරණං ධම්මාහං සාරතින් භූමී සම්මා දිට්ඨි පුරේ ජවං යස්ස ඒතා දිසංඥානං ඉත්‍ත්‍යා පුරිසායවා සවේ ඒතේන යානේන නිබ්බානස්සේව සම්තිකේ කියලා බුදුහාඳුර උගන්වපු ආකාරයට පින්නතුනි මෙන්න මේ නිර්වාණගාමි මාවත ඍජු එකක් උජුකෝ නාම සෝමග්ගෝ අබයා නාම සාදිසා බයක් නැතුව යන එකක් ඒ මාර්ගයේ පින්නතුණි යන කරත්තේට කොච්චර පැටවුවත් කිසිම සද්දයක් නැහැ. ඒවා ඒ වගේම පින්නතුණි කොච්චර පැටවුවත් නැත්තම් ඒකට ගොඩ වුණත් ඒකෙන් ඇති වෙන ගැටලුවක් කරදරයක් නැහැ. අපු රතෝ අපූජනෝ නාම ඒක හදලා තියෙන ධර්ම චක්‍ර වලින් ධම්ම චක්කේ සංයුතෝ ඉතින් ඒකේ දරාදි තමයි හිරිසහ හිරිතස්ස අපාලම්බා දෙපැත්තෙන් ගහලා තියෙන වැට තමයි හිරි ඒරිතස්ස අපාලම්මා සතස්ස පරිවාරණං මේ ශ්‍රී සිහිය නැත්තං සතිය තමයි පින්නතුනි ඉරිවරාගෙන ඇත්තයට පරිස්කාර වෙන්නේ උදව් කරන්නේ වගේම අපේ බුදුහාඳුර නැවති සාරති ධම්මාහං සාරතින් භූමි ධර්මේ නැමති ශ්‍රිය දුරා තමයි මේක පදවගෙන යන්නේ කොයිද සම්මා දිට්ඨි පුරේ ජවන් මුලින් යන්නේ සම්මා දිට්ඨිය මේ විදිහට පින්නතුනේ අච්චරා සූත්‍රය මම මතක් කරේ සංයුත්ත නිකායේ තියෙන ඒ වගේ තැන් වලින් පවා මේ නිර්වාණ ගාමි මාවත ඍජු එකක්වේ පිළිපන් ඍජු මාර්ගයකට පිළිපන්න පිරිසක් කියන එක තමයි සාමීජ පරිපන්න කියන්නේ මේ වගේ උතුම් වූ සංගුණ දක්ිනේයෝ ඒ වගේම අංජලි කරණීයෝ ওই විදිහට ආහු නෙయ్యෝ පාහු නෙయ్యෝ නේ දාහුන්න පාහුන්න කියලා උගන්වන්නේ ඈත දුර බහැරක ගිහින් ගෙනල් දෙයක් වුණත් උන්වහන්සේලාට දීලා පුදන්න උන්වහන්සේලා හරීම සුසුයි මේ විදිහට සංඝයාගේ ಗುಣ සිහි කර කර සංඝයා පිළිබඳ සැක දැන් සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ සා භික්ෂුන් වහන්සේලා කියන්නේ සිවුරු පුරවගත්ත පිරිසක් එහෙම නැත්නම් ඒ සමහර අත්තු කියන්නේ අපි ඔයාලට වඳින්න සිවුර තියෙන නිසා ඒ වගේ සමහර ඉතාම ලාමක පහත් කතා සමහර අවබෝධයක් නැති අත්තු කියනවා නමුත් පින්වත්නි අපි පුජ්‍යලයකට මේ සිවුර ආරෝපණය කරනවා කියන එක නැත්තම් බුදුන් දරුවෝ සිවුර දරනවා කියන එක ලේසි පහසු වැඩක් නෙවෙයි ලොකු තීරණයක් ගන්න කෙනෙක් තමයි පින්වත්නි මේ බුදු සිවුර දරන්නේ මේ සිවුර අඳගත්තු එක්කෙනාට පින්වත්නි ඉබේම ඒ සිවුරේ තියෙන ආනුභාවය නිසා වෙන්නේ යම් කිසි කෙනෙකුට පින්නොතුනි ඒ දහම් මාර්ගයට යොමු වෙන්න හිත කියනවාමයි ඒ ඒ දහම් මාර්ගයට යොමු වෙන තනත්තා ඒ දහම් මාගේ ගමන් කරමින් නිර්වාණ ගාමිත්වයට එළඹෙනවායි බුදු සමයේ දක්වන්නේ හරියට අංසස්ස නෝපේති ජවං කුදාචනං කියලා උගන්වූ ආකාරයට ජවන හංසෙක් ඉතා ශීඝ්‍රයෙන් ගමන් කරන්නාසේ මේ භික්ෂුන් වහන්සේලා පින්නතුනි නිවන් මඟ කරා ඉක්මනින්ම ගමන් කරන බවයි පෙන්වා දීලා තියෙන්නේ. එතකොට දැන් මේ අත්තන්ට පැහැදිලි බුදුගුණ දහම් ගුණ සංගුණ පිළිබඳව අවබෝධයක් ඇති කරගත්ත ඇත්තෝ ඒ පිළිබඳ සැකයක් ඇති කරගන්නේ නැහැ. ඒ වගේම පෙර භවයේ පසු භවයේ පෙර භවයේ හා පසු භවයේ ගැන කර්මය පිළිගන්න ඇත්තෝ පින්නතුනි මේවා ගැන සැක කරන්නේ එතකොට ඒබඳු ඇත්තෝ කර්මය පිළිගන්නව නම් කර්මයේ ඵලය පිළිගන්නව නම් ඒ ඇත්තෝ පෙර භවයත් පසු භවයත් පෙර භවය හා පසු භවයත් කියන කාරණා හොඳට පිළිගන්න බව සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම ශික්ෂාපද සමහර ඇත්තන්ට සැකයක් තියෙනවා මේ 227ක් ශික්ෂාපද බුදුහාඳුරම දේශනා කළාද නැත්නම් පස්සේ කාලේ හාමුදුරුව එකතු කරගත්තද දැන් මුලින්ම පින්නතුලි ඇති වුණු ගැටලුවත් ඒවනේ ওই කියන කුද්දාණු කුද්දක ශික්ෂා පිළිබඳ ප්‍රශ්නේ එහිදී තේරවාදී ස්ථාවරයේ උන කිසිම ශික්ෂාවක් සමූහණය කරන්නේ නැතුව වෙනස් කරන්නේ නැතුව අපි ඔක්කොම ශික්ෂා ආරක්ෂා කරමු කියලායි පින්නතුනි අවසාන නිගමනයට වශයෙන් ඉදිරිපත් වෙලා තිබුණේ. ඉතින් ඒ නිසා මේ සියලු ශික්ෂා බුදු පියාණන් වහන්සේගේ කෙරෙහි තියෙන ගෞරවය ඇති කරගෙන උන්වහන්සේ දෙසූ ධර්මයේ තියෙන සුවිශේෂත්වය දැනගෙන මේ ශික්ෂාපද රක්ෂණය හරිම අවශ්‍යයි. අනුමත්තේසු අජ්ජේසු බය දස්සාවි කියලා ඉගැන්වී තාම කුඩා වරදෙහි පවා බය දක්වා සුළුව සාතලිකා කියලා අංගුත්තර නිකායේ සුගත විනය සූත්‍රයේදී පෙන්වා දෙන ආකාරයට බුදුහාමුදුරුවන්ගේ සම්බුදු පණිවිඩය නැත්නම් උන්වහන්සේගේ ඉගැන්වීම හොඳට අවබෝධ කරගෙන බුද්ධ වාදයේ ලිහිල් කරලා ලඝු කරලා ගන්නේ නැතුව අවබෝධයෙන් යුක්තව ශික්ෂාපද රක්ෂණයේ යෙදෙන්නට අවශ්‍යයි කියන එකයි බුදුහාඳුරී කියන්නේ. මෙන්න මේ විදියට පින්නතුනි බුද්ධ ආදී අටතැන් පිළිබඳ සැකයක් ඇති නොකරගෙන අවබෝධයෙන් ඒවා අනුව කටයුතු කරන තැනත්තාට සැකය දුරු වෙලා නිර්වාණගාමී මාවතට යොමු වීමේ වාසනාව ඇති වෙනවා. ඒ වගේම පින්නතුනි සීලබ්බත පරාමාස වැරදි වෘත සමාදානයන් අජවෘත ගෝවෘත කුක්කුර වෘත පෙන්නා දීලා තියෙනවා මේ අත්ත දන්නවා ඉස්සර මිනිස් සමහර අය එළුවෙක් වගේ හරකෙක් වගේ බල්ලෙක් වගේ කෑවදුවලු නිදාගත්තලු ওই විදිහේ වැඩ කටයුතු කරලා පූර්වකෘත කර්මය ගෙවා දාලා නොහොඳ තැනකට යන්න පුළුවන් කියන අදිෂ්ඨානය ඇති කරගත් බව සඳහන් වෙලා තියෙනවා. අන්න ඒව ඔක්කොගෙම පින්නතුනි අයින් වෙනවා. මේ මේ තනත්තා මොකද කරන්නේ? සෝතාපන්න එක්කෙනා තුනුරුවන්ගේ ಗುಣ දැන පහදින එක්කෙනා කවදාවත් ඔය අජවෘත ගෝවෘත කුක්කුරුත සමාදානයට යන්නේ නැහැ. ඒ වගේම පංච තාපයෙන් ශරීරයේ දැවීම ශරීරයේ මඩ දූවිලි තවරාගෙන තිබී තිබීම වගේම කටුමත සයනේ වැරදි වෘත සමාදානයන්ට යෑම ආදී දේවල් පින්නතුනි කිසිම දෙයක් ඒ තනත්තා කරන්න මෙන්න මේ කියන කරුණු තුනෙන් අයින් වෙච්ච එක්කෙනාට ඒකෙන් කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේවායින් අයින් වෙච්ච එක්කෙනාට පින්නතුණී සෝතාපන්න වීමේ වාසනාව උදා වෙනවා සෝතං ආපන්න නිවන් නැවති සැඩ පහරට වැටුණු කියනගයි සෝතාපට්ටි කියලා කියන්නේ. අන්න ඒ ඒ නිසා උතුම් සංඝ ගුණයක් තමයි පින්නතුනි මේ සෝවාන් ආර්ය පුජ්‍යලයන් තුල තියෙන්නේ. ඒ වගේම සෝතාපට්ටි ඵලය ඊළඟට ලැබෙන තත්වයයි. ඒ වගේම පින්නොත්තුනි සක්‍රුදාගාමි සකින් ආගාමි නිවන දෙස වරක් බලා නැවත පැමිණෙනවා කියන එකයි ඒකේ තේරුම. ඒ සක්‍රුදාගාමි පුජ්‍යලයා පින්නොත්තුනි කාමරාග පටික කියන ඒවා තුනී කරන බවයි සඳහන් කරලා තියෙන්නේ සංයෝජනමයත් සංයෝජෙන් තීති සංයෝජනා කියලා කියන්නේ. ඒ කියන්නේ එකට බැඳෙන හින්දා තමයි සංයෝජන කියලා කියන්නේ. ඒ සංයෝජන පින්නතුනි එකට බැඳී තබන සංයෝජන 10ක් තියෙනවා. ඒ 10ෙන් දැන් තුනක් මම විස්තර කරා. ඉතුරු දෙක සෝතාපන්න සකෘදාගාම වෙනකොට තුනී වෙනවා. ඒ කියන්නේ කාමරාග සහ පටිඝ කියන එක. එතකොට කාමරාගය කියන එක මේ අත් දන්නෝ අලගද්දූප සූත්‍රයේදී බුදුහාඳුර දේශනා කොට වදාලා අට්ටි කංක කංකලූපමා කාමා හරියට <clears throat> පින්නොත්නි මස්ලේ නැති ඇට සැකිල්ල ඇට කෑල්ලක් බල්ලෙක් ලෙව කනකොට ඌට වෙහසක් විනා කිසිම ආස්වාදයක් ලැබෙන්නේ නැතිසේ පින්නතුනි මේ කාමයන්ගේ තියෙන ආදීනව හරියට අංග අංගාර කාසූපමා කාම හරියට ගිනි අඟුරු වලකට වැටුණාට පස්සේ පින්නතුනි කෙනෙක් පිච්චෙන්නා වගේ කාමරාගයෙන් පිච්චෙනවයි කියන බව නත්ති රාග සමෝවග්ගී ඒ වගේම මස් කෑල්ලක් අරගත්ත උකුසෙක් ඒක අරගෙන අහසට නැග්ගොත් එහෙන් මොකද වෙන්නේ මස් කැටියක්වත් උකුසෙකු අහසේ මස් නොදෙමුව උකුසන්ගෙන් වෙනසේ ප්‍රලෝඩ සංගරාව අපිට කියලා දුන්නේ ඒකයි. මේ විදිහට පින්නතුනි කාමයන්ගේ තියෙන ආදීනෝ බුදුහාඳුර අලගත් දූපෝ සූත්‍රයේ පෝතලිය කියන සූත්‍රයේ විශාල වශයෙන් විස්තර වශයෙන් දේශනා කොට වදාලා ඉතින් මෙන්න මේ කාමයන්ගේ ආදීනව දැකලා පින්නතුනි අපි මොකද කරන්න ඕන? දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං උතේ මුතමත්තං කියලා දැක්කනම් දැක්ක විතරයි අහුවනම් අහුව විතරයි ස්පර්ශ කළානම් ඉද ස්පර්ශ කළා විතරයි ගඳ සුවඳ දැනුණනම් ගඳ සුවඳ දැනුණ විතරයි කියලා ওই විදිහට පින්නොතන හික්මෙන්නට අවශ්‍යයි ඒ හික්මීම කාය වාක් සංවරය නැත්නම් ඉන්ද්‍රිය සංවරය ඇහැ කන නාසය දිව ශරීරය මේවා පින්නතුනි සංවර කර ගැනීම තුලින් තමයි මේ කාමරාගය පාලනය කර ගන්නට පුළුවන් වෙන්නේ ඒ වගේම පටිගය පටිගය කියන්නේ පින්නතුනි ක්‍රෝධය නැත්තම් ව්‍යාපාදය නැසේවා මරේවා කියන හැඟීම එම නැත්තම් පින්නතුනි දැඩි <clears throat> දැඩිව පරිගැනීමේ අදහස උපනාහය කියන වගේ தත්වයන් ওই විදියට පෙන්වා දීලා තියෙනවා බුදු පියාණන් වහන්සේ උගන්වන්නේ මේ කියන ක්‍රෝධය වෛරය කියන ඒවා ඇති කරගන්නට එපා යම්කිසි කෙනෙක් ක්‍රෝධ අපිට කරනවා නම් ඒකට අපි ආවෝ ක්‍රෝධයක් කරන්න එපා අනුතරමෙන් වචනකින්වත් දොස් කියන්න එපා මා වෝච පරුසං කිංචී උත්තා පටිවදෙය්‍යුතං දුක්ඛායසා රම්මගතා පටිදණ්ඩා පුසෙය්‍යුතං ඔය විදිහට ධම්මපදයේදී කියලා දෙන්නේ ඒකයි පින්නතුනි යම් කිසි කෙනෙකුට වෙන්න පුළුවන් නම් මේ අනිත් එක්කෙනා බැරිනකොට එහෙම නැත්නම් දොස් කියනකොට යම වරද්දි වැරදි කියනකොට ඒවා ඉවසන්න එයා තමයි නියම ඉවස ඉවසන එක්කෙනා යෝවේ යම් කිසි කෙනෙක් උපන්නා වූ ක්‍රෝධය එකවරම යටපත් කරනවා නම් එයා තමයි නියම රියදුරා රශ්මි ගාව ඉතරෝ ජනෝ කියලා පෙන්වන්නේ අනිත්‍ය රහන අල්ලගෙන යන අය විතරයි යෝවේ උපතිතං කෝදං රතං භන්තං වදාරේ තමහං සාරතින් භූමි යස්මි රස්මි ගාව ඉතරෝ ජනෝ කියලා පෙන්වුවේ යම් කෙනෙක් උපන්නා වූ ක්‍රෝධය එක සැරේට යටපත් කරනවා නම් යා තමා නියම රියදුර අනිත් අය රහනල්ලගෙන යන අය විස්සයි කියලායි බුදුහාඳුරේ කියන්නේ ඒ නිසා අපි මොකද කරන්නේ අක්ෝදේන ජිනේ කෝදං අසාදුං සාදුනාදිනේ ක්‍රෝධ කරන්නාට ක්‍රෝධ නොකිරීමෙන් විනන්න වෛර කරන්නාට වෛර නොකිරීමෙන් විනන්න ඒ විදියට පින්නොත්නි නරක වැඩ කරන්නාට හොඳ වැඩ කිරීමෙන් විරන්න බොරු කියන්නාට ඇත්ත කීමෙන් විරන්න මේ විදියටයි බුදුහාඳුර අපිට උගන්වා වදාළේ. ඒ වගේම පින්නොත්නි මේ ක්‍රෝධයේ තියෙන භයානකකම පෙන්වලා තියෙන ලස්සනම ජාතක කතාව තමයි පින්නතුනි ඔයි ශාන්තිවාදී තාපසය ඉවසපු හැටි යෝ මේ අසත්තේජ පාජේච හත් කන්න නාසංච ඡේදේ යම් කිසි කෙනෙක් මගේ අත්පාර කන්නාසාදිය කැපුවද ඒ රජ්ජුරුව සූපත් වේවා නැහි කුජ්ජන්ති මාදිසි මං වගේ කෙනෙක් කේන්ති ගන්න එක වැරදි කියලායි කිව්වේ. ওই විදිහට පින්නොත්නි අපි ක්‍රෝධයට ආවම ඒක ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙල ව්‍යාපාදයේ උපනාහයේ දක්වා පැතිරී යන බව දැනගෙන අපේ හිතේ නොසතුටක් අකමැත්තක් ඇති වුණාද ඒක ඉතා ඉක්මනින්ම පින්නතුනි පිරිසුදු කරගත යුතු වෙනවා නැත්නම් ඒක උඩුදු වෙලා මහ විශාල පින්නතුනි කෙනෙක්ගෙන් පරිගන්න සර ප්‍රමාණයට අපිට ඒක භයානක තත්වයකටපත් වෙන්නට පුළුවන් ඒ නිසා ක්‍රෝධයේ තියෙන භයානකම දැනගෙන ක්‍රෝධය යටපත් කරනකොට එතකොට කාමරාගය සහ ක්‍රෝධය කියන මේ දෙකයටපත් වෙනකොට සකෘදාගාමි தත්ත්වයට පත් වෙන්නට පුළුවන්. අනාගාමි වෙනකොට පින්නතුනි මේ ක්‍රෝධය සහ ඒ වගේම කාමරාගය කියන මේ දෙන්නම නැති වෙලා ඊළඟට අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන මේ කියන පින්වත්නි සංයෝජන පහම යටපත් වෙනවායි කියලා සඳහන් වෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා කියන්නේ දස් සංයෝජන උගන්වන්නේ ඒ වයින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියනක සෝවාන් වෙනකොට නැති වෙනවා සක්කා ඒ වගේ පින්නතුනි කාමරාග පටිග කියන ඒවා සක්‍රුදාගාම වෙනකොට තුනී වෙනවා වගේම රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියනකොට ඒ පහ අනාගාම වෙනකොට තුනී වෙනවා අර මුලින් දක්වපු කාම රාගය සහ පටිගය නැති වෙනවා වගේම පින්නතුනි මේ එතකොට මෙතන පෙන්නපු අරූප රාගය මාන උද්දච්ච අවිජ්ජා රූප රාග අරූප රාග මාන උද්දච්ච විරූප රාගය කියන්නේ රූපයන් පිළිබඳව දැන් විශේෂයෙන් ওই බ්‍රහ්ම ලෝක පිළිබඳ ඇල්ම මේ අත දන්නෝ බ්‍රහ්මලෝක 16ක් තියෙනෝනේ බ්‍රහ්මලෝක. ඒ බ්‍රහ්මලෝක පෙන්ලා තියෙන බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම පරිත්තාව අපමානා බාබස්තර පරිත්ත සුභ අපමාන සුභ සුභකින්න වේහප්පල අවිහ සුදස්ස සුදස්ස අකනිට අසංසත්ත්‍ය කියලා බ්‍රහ්මලෝක 16ක් තියෙනවා. මේවායින් පින්නොත් මේ බ්‍රහ්ම කියන කොටස බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම කියන බ්‍රහ්ම කියන කොටස් වල ප්‍රථම ඥානලාභීන් උපදිනවාය ඒ වගේම ဒုတိ ය ඥානලාභීන් පරිත්තාභ අපමානාභ ආභස්තර කියන ඒවා උපදිනවාය ඒ වගේම තෘතිය ඥානලාභීන් පින්නතුනි පරිත්ත සුභ අපමාන සුභ සුභ කින්න කියන බ්‍රහ්ම ලෝකවල උපදිනවා ඒ වගේම පංචම ඥාන නැත්නම් චතුර්ථ ඥාන අයත් අභිධර්ම ක්‍රමයේ පංචම ඥාන අයත් ඊළඟට පින්නතුනි ඔය අනිකුත් බ්‍රහ්ම ලෝකවල උපදිනෝ විශේෂයෙන් අභිධර්ම ක්‍රමයට නම් චතරවෙනි දානේ ලැබුව වේහප්පලේ උපදින්නේ සූත්‍ර ක්‍රමයට නම් වේහප්පලේ ඇතුළු අනිකුත් ඔක්කොගෙම පින්නතුනි චතුර්ථ ධානයෙන් උපදින වේහප්පල සුදාසි සුදාස අගනිකා මේ වගේ බ්‍රහ්ම ලෝකවල හැම එකේම පින්නතුනි මේ චතුර්ථ ධානයෙන් පස්සේ උපදිනවායි කියලා පෙන්ලා තියෙනවා. නමුත් මෙන්න මේ කියන காரணාවන් පින්නතුනි හොඳට අවබෝධ කරගත්තම රූප රාගය, රූපේ පිළිබඳ ඇලීම, බ්‍රහ්ම ලෝකවල ඉපදීමට ඇති ආශාව, ඇලීම, ඒ පිළිබඳ ප්‍රාර්ථනා ඇති කර ගැනීම සම්පූර්ණ නැති වෙලා ගිහිල්ලා රූපේට තියෙන භයානකම තේරුම් අරගන්න. ආරගෙන ඒ අනුව භාව රූපේ මහා කරදර දෙයක් නිකන් කැපෙනවා කැටෙනවා තුවාල වෙනවා මේ නිසාවෙන් රූපේ නැති කර ගැනීම අදහසින් භාවනා කරනකොට ඒ තරත්තාට පින්නතුනි අරූප රාගය කියන தත්ත්වය ඇති වෙන අරූප රාගය කියන්නේ රූපේ පිළිබඳ හැඟීමක් නැහැ අරූපයක් ඇති කර ගැනීම ඒවා පෙන්නලා තියෙන්නේ ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නා සංඥායතන කියන හතර ඒ කියන්නේ ආ අන්තෝ ආකාශෝ අන්තෝ ආකාශෝ ආකාශයේ කෙලවරක් නැත ආකාශයේ කෙලවරක් නැත කියලා ඒ විදිහට භාවනා කරලා යම් කිසි කෙනෙකුට ආකාසානං ඡායතන විඥානං අනන්තං විඥානං අනන්තං කියලා විඥානේ අනන්තය විඥානේ අනන්තය කියලා භාවනා කරලා පින්නතුණි යම් කිසි කෙනෙකුට ආකින්ච විඥානං ඡායතනෙත් ඒ වගේම නත්ති කිංචි නත්ති කිංචි කියලා භාවනා කරලා කිසිවක් නැත ශූන්‍යත්වය මෙනෙහි කරමින් භාවනා කරලා ඒතනත්තාට ආකින්චඤ්ඤායතන ඇත්තේද නැත නැත්තේද නැත කියලා භාවනා කරන ඒව සංඥා නාසඤ්ඤායතන භාවනා කරලා ඒතරත්තාට පින්නතුනි අරූපාවච ඥාන අතර ඉහළම ඥානෙ වෙන නේව සංඥා නා සංඥායතන ලබා ගන්න පුළුවන් ආකාරය පෙන්ලා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේව පිළිබඳ අවබෝධය ඇති කර ගන්නකොට ඒ කාමරාගේ රූපරාගේ ඔය තියෙන භයානකම් පින්නතුනි හිතනකොට ඉතල ඒවා ගැන කල්පනා කරලා ඒවයින් අයින් වෙන්නට කල්පනා කර ගන්නවා. එතකොට තමයි අපි මෙන්න මේ සෝතාපන්න මාවත පහු කරගෙන ඇවිල්ලා අනාගාමි කියන මාවතට එන්නේ. එතකොට මෙන්න අරූප රාග, ඒ වගේ මාන උද්දච්ච අවිජ්ජා කියන ඊළඟට දැන් තියෙන රූප රාග, අරූප රාග, මාන උද්දච්ච අවිජ්ජා. මාන කියන්නේ පින්නොත් මනිනෝ, සෙය්‍යමාන, සයිසමාන, හීනමාන, සෙය්‍ය සෙය්‍යමාන, සෙය්‍ය සයිසමාන, සෙය්‍ය හීනමාන, සදිස සෙය්‍යමාන, සයිස සයිසමාන, සයිස හීනමාන, හීන සෙය්‍යමාන, හීන සයිසමාන, හීන හීනමාන. ඔය විදිහට පින්නොත්නි මානෙන් අපි මනිනෝ, මයින ස්වභාවය. ඒ මනින ස්වභාවය නිසා වෙනොත් අපේ හිස තුල පින්නතුනි කෙලෙස් ඇති වෙනවා. ඒ නිසා තමයි මානේන මක්කටෝ හෝති අතිමානේන කුක්කුරෝ කියලා ගන්නේ. ඒ කියන්නේ මානෙ නිසා වඳුරෙක් වෙනවා අතිමානෙ නිසා බල්ලෙක් වෙනවා කියලා මානෙ මානාතිමානෙ අදිමානෙ ඕමානෙ මිච්ඡාමානෙ අවමානෙ ඔහොම කියලා මාන සූත්‍රයේ මානෙ කොටස් සෑහෙන ප්‍රමාණයකට පෙන්ලා දීලා තියෙනවා ඊට අමතරව පින්නතනි මානයේ තියෙන සතුන් වශයෙන් ඔය අලියා මොනරා වගේ සතුන් අපි අහලා තියෙනවා මාන්නක්කාර සතුන් වශයෙන්. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට අපි මානයේ තියෙන භයානක අත්ුක්කංශනේ පරමම්බණය කියන එකයි පින්නතනි මෙහිදී විශේෂයෙන් පෙන්වා දෙන්නේ. මේ කියන අත්ුක්කංශනේ පරමම්බණයෙන් අයින් වෙන්නට අවශ්‍යයි. ඒකයි මෙතනදී පෙන්වන්නේ. වගේ මාන උද්දච්ච නොවිසුරුණු ගතිය පින්නතුනි උද්දච්චය කියන්නේ කිසිම හිතේ සංමේ කියන්නේ සයිකම අරමුණේ තබා ගැනීමට අපහසු ගතිය උද්දච්ච අවිජ්ජා කියන්නේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥානං කියන මෙන්න මේ කියන පින්නතුනි චතුරාර්ය සත්‍ය පිළිබඳ අනවබෝධය තමයි මෙහිදී පෙන්වා දීලා තියෙන්නේ පින්නතුනි අවිජ්ජා කියලා මේ කියන කරුණු පහම නැති වෙනකොට තමයි අරහත්ත්වයටපත් වෙන්නේ. ඒකට ඒ අත්ොත් මාර්ගස්ත සහ පලස්ත පුජ්‍යලයෝ කියලා කොටස් දෙකක් ඉන්නවා. මෙන්න ආර්ය පුජ්‍යලයෝ 8 දෙනෙක් ගැන ධර්මයේ උගන්වනවා. ඒ අට දෙනා පිළිබඳව අපි අවබෝධ කර ගැනීම මෙහිදී විශේෂ වශයෙන් අපි ඇති කරගත යුතුමයි. ඒ ආර්ය පුජ්‍යල අට දෙනාට තියෙන ආර්ය ගතිවලින් ගතිවලින් යුක්ත වීම තමයි අපි ඒ ආර්ය தත්වයට පත්වීමට උත්සාහ කිරීම කියලා මෙහිදී පෙන්වන්නේ. ඒ නිසා බුදුහාඳුර ඉගැන්වුවේ නමෙක් තිබුණු පළියට යම්කිසි කෙනෙක් ආර්ය වෙන්නේ නැහැ. ආර්ය වෙන්න නම් මෙන්න මේ කියන පින්වත්නි ගුණ ධර්මයන් දියුණු කර ගැනීම අවශ්‍යයි. ඉතින් ඒ නිසා අද මේ අත් හිතන්න ඕන මේ සංගුණ සංඝයා පිළිබඳව හිතනකොට සංඝයාගේ ගුණ සිහිපත් කරනකොට සංඝයාගේ ආර්යත්වය ගැන හිතනකොට අපි මේ සංඝං සරණං ගච්ඡාමි කියන්නේ මේ ආරෂ්ඨාංග මාර්ගයේ පිළිපදින්නා වූ පිරිස පිළිගැනීම කියන එකේ අදහස පින්නතුනි මෙන්න මේ කියපු සෝත් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ රූපරාග අරූපරාග මානොද්දච්ච අවිජ්ජා කියන මෙන්න මේ දස්ස සංයෝජනයන් ප්‍රහාණය කරලා මේ ආර්ය පුජ්‍යල භාවයට පත්වෙච්ච පුද්ගලයන් බවට පත්වීමයි. ඉතින් ඒ නිසා අද දවසේ බොහොම ඕනකමින් ධර්ම ශ්‍රවණය කරලා ජනිත කරගත්ත නිකසල වාසනාවන් පිවිතුරු පුණ්‍ය ශක්තිය හේතුවෙන් මේ ඇත්තන් නමින් මිය පරලෝකීය සියලුම දෙනාට මේ පින් ලැබේවා අනුමෝදන් වේවා. අපේ නෑයෝසු කීසුපත් ඒවා හිතන පතන බෝධියකින් අමා මහ නිවනින් සනසීම උදා කරගනිවා මියගේ ඥාතීන්ටත් ආරක්ෂක දෙවියන්ටත් අපිටත් සසර දුකින් එතර වීමෙන් ලබන මාමා නිවනින් සනසීමම ලැබේවා කියලා නිවන් ප්‍රාර්ථනා කරනවා. ධර්මානුශාසනා වේදායකත්ව ධර්ම පින්වතුන්ගේ අරමුණු වූ මාතලේ ගම්මුල්ල RMS RMSN රත්නායක මහතා මුදල් ගෙවමින් දායකත්ව ලබාගෙන තිබෙනවා AM M කුමාරිහාමි ගුරු මාතාවගේ ස්වාම පුරුෂයා සමග දියණියන් දෙදෙනා. ධර්මදේශනාවේ නිවේදක මහත්මයා විසින් ඒ අරමුණු සේරම මතක් කරන්ට යෙදුණා. ඉතින් දැන් ධර්ම ශ්‍රවණය කර විශේෂයෙන් ආර්ය පුජ්‍යලයෙන් අට දෙනා පිළිබඳ ආර්යත්වයට පත් වෙන්න කොහොමද කියන කාරණය ධම්මපද ගාථාවක් ආශ්‍රයෙන් මේ ධර්මදේශනාව සිදු කළේ ਸਰව ප්‍රකාරයෙන් ලඟා කරගත් පුණ්‍ය ශක්තිය හේතුවෙන් ඒ දායකත්වයේ දරණ පින්වතුන් නමින් මිය පරලෝකීය සියලුම දෙනාට මේ පින් ලැබේවා අනුමෝදන් වේවා. අගේම ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබ සම නමින් මිය ගිය හැම දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම විශේෂ වශයෙන් මේ කොරෝනා වසංගතයෙන් මිය පරලෝ යන්ට යෙදුණු ලක්ෂ ගණන් ජනතාවටද මේ පින් ලැබේවා. සියලු දෙනා මේ පින් ලබාගෙන සුඛී සුවපත් වේවා හිතන පතන බෝධියකින් අමා මහ නිවනින් සැනසීම උදා කරගනීවා කියලා සාදු කියමු. ඒ වගේම දායකත්වයේ දරණ පින්වත් හැමදෙනාටමත් ඒ අත්ංගී ඥාතීන් ඇතුළු හැමදෙනාටමත් පෙරවන් සරණ නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ ලැබේවා. ඒ වගේම මේ කොරෝනා වසංගතයෙන් ලංකාව පුරා ලෝකේ පුරාම විවිධ දුක් පීඩාවන්ට පත් වෙලා සිටින පින්වත් සෑම දෙනාටම පෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය ලැබේවා මේ පින්කම් සංවිධානය කරන පින්වත් ඔබ සමටද ධර්ම ශ්‍රවණය කළ සමටද පෙරුවන් සරණින් මේ පින්කමේ ආශිර්වාදයෙන් නිරෝගී සුවය සැලසේවාද වියෝද නිවන් දකීවා දෙකීවා කියලා සාදු කියලා පින්දමු මියගිය ඥාතීන්ටත් ආරක්ෂක දෙවියන්ටත් අපිටත් සසරින් එතර වීමෙන් ලබන අමා මහ නිවනින් සැනසීමම ලැබේවා කියලා සාදු කියලා නිවන් ප්‍රාර්ථනා සාදු සාදු සාදු ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු තං සදා සියලු දෙනාටම තුනුරුවන් සරණයි බුද්ධ වර්ෂ 2564 වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සංවිධානය කරන ජාතික වෙසක් මහෝත්සවයේ වෙසක් සතිය වෙනුවෙන් අවසන් උදැසන ධර්මානුශාසනා පාත්‍ර ලැබුවේ නුගේගොඩ ගංගොඩ විල පඤ්ඤෝධ්‍යාරාමය ගාල්ල උණ වටුන පීල්ලගොඩ චෛත්‍යාලංකාර පුරාණ විහාරයේ යන උභය විහාරාධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍යපාද මඩිහේ සුගතසිරි ස්වාමින්වයන් වහන්සේ මෙම ධර්මානුශාසනාවේ මාතෘකාව වූයේ ආර්ය පුද්ගලයා යනු කවරෙක්ද? ඒ පිළිබඳව ධර්ම සාකච්ඡාව තව ස්වල්ප වේලාවකින් ආරම්භ වෙනවා. අප සමග රැඳී සිටින්න කියා ඔබට ආරාධනා කරනවා. එම ධර්ම සාකච්ඡාවට සජීවීව ඔබට සහභාගී වන්නට පුළුවනි. 0112 68 24 11 දුරකථන අංකේ